これから説法ですけど、その役はないです。心から聞いてください。これやったね、必ず感じない。ありがとう、名義で。誰かがあったらですね。 පරිවර්තනය කරන්නේ. ආ හැබැයි මේ සත්‍යන්න පුළුවන්. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු. නමෝ තස්සේ භගවතු වගේ අපට භාවනාව සඳහා කාලය වෙන් කරගත්තට පස්සේ ඒකේ සාර්ථකත්වයේ සඳහා නැත්නම් ඒකේ නිසි ඵල නෙලා ගැනීම සඳහා සාමූහික වශයෙන්ොත් පුද්ගලිකවත් විවිධාකාරයෙන් අපිට ඒකට අනුග්‍රහ කරන්න වෙනවා එහෙම නැත්නම් අපි භාවනා කරනවා කියලා හිතියට පමණක් ඒ අවශ්‍ය ඵල ප්‍රයෝජන ලබා ගැනීම සිද්ධ වෙන්නේ ඉතින් සර්වචන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට ඒ කාලය වෙන් කරගත්තට පස්සේ අවශ්‍ය චේතෝ බල විමුක්තිය චේතෝ බල විමුක්ති සාරය ප්‍රඥා බල විමුක්තියත් විමුක්ති ඵලයත් ලබා ගන්න නම් ඉස්සල්ලාම ඒක සඳහා සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකයි මේ ලාංකිකයා මේ වගේ වැඩකට යනකොට සීල් රැදී ඇඳලා සිල් අරගෙන සිල් සුමවට කරගෙන පූජනීය ස්ථානක සම්පත් සම්ප්‍රාප්ත වෙනවා. ඒක අත්‍යවශ්‍යයි අපේ හිත කිවල් දරවල තියෙන ප්‍රශ්න වලින් පොඩක් මෑත් කරලා හිත අලුත් කරගන්න. දෙවෙනි එක තමයි මේ වගේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනා නැවත නැවත ඇසීමෙන් තමන්ගේ ඒ භාවනාවට අවශ්‍ය කරන්නා වූ පුංචි පුංචි ගුරු උපදේශ ක්‍රම සහ විදි අපි උදව් ආධාරයක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් සපයලා දෙන්න ඕනේ හරියට නෙලාගත්ත මල්වත්තියකට පැන් ගිහිනා වගේ. ඊගාවට තවත් වැදගත් දෙයක් තමයි ධර්ම සාකච්ඡාව මේ ලැබිච්ච තොරතුරු ක්‍රියාවත් කරලා එතකොට Tamanda ඇති වෙන ගැටලු ක්‍රාන්ති ස්ථාන ප්‍රශ්න තියෙනවා ඒක සාකච්ඡාවක ස්වරූපයෙන් විග්‍රහ කිරීම ඒක සර්වචන් වහන්සේ විසින් මානවයට අඳුල්ලා දුන්න වටිනා සංනිවේදන ක්‍රමයක් එහෙම නැත්නම් සාකච්ඡාවක් අනිකුත් ආගම් වල කියලා දෙන දේවල් ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කළොත් නියතගතකව අපායට යනවා සර්වචනාසේ විතරයි මේ තරම් ප්‍රබුද්ධව මේ සාකච්ඡාවට අපට සූදානම් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි මේ වගේ භාවනාවට ගියාම කුලතර ප්‍රෝජන ගන්න. ඊට පස්සේ තමයි අපි සමත භාවනා විදර්ශනා භාවනා කියලා මේ ලැබිච්ච සීලයේ ඉඳගෙන අර ධර්ම මාර්ගයෙන් ලැබිච්ච උපදේශ සාකච්ඡාවෙන් ඍජු කරගත්ත පරමාර්ථය සමත වාසී විපස්සනා වාසී භාවනා කරනවා. ඒ භාවනා කිරීමත් අනුග්‍රහයක් නයි අනුග්‍රහයට අර කියන සීලානුගහිතය, සුතානුගහිතය, සාකච්ඡානුගහිතය අවශ්‍යයි. ඉතින් මේ පැය අපි වෙන් කරගත්තේ ඒ සීලානුකයිතේ සඳහා සුතානුකයිතේ සඳහා මේකට කියන්නේ සුතමය ඥානය නැත්නම් බෞසුත ඥානය නැත්නම් හොතේ දැනුම මූල ධර්ම දැනුම කියලා අපි ගොඩක් නම් දෙනවා. ඉතින් ඒ සඳහා මම ඉදිරිපත් කරගත්තේ බොහෝ බෞද්ධයන් අතර ප්‍රසිද්ධ පාඩයක් සර්වචනාංශයේ පශ්චිම වචනය. සර්වචනාංශයේ ලෝකේ සමුගන්න කලින් මහා පරිනිර්වාණයටපත් වෙන කලින් අවසාන වශයෙන් දේශනා කරපු වචනේ. අප්පමාදීන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. ඉතින් මේ පදේ මම ගීයක් වශයෙන් ඇහෙනකොට මම හිතුවා මේ සර්වචනන්සේ භික්ෂුවට විතරයි ආමන්ත්‍රණය කළා තියෙන්නේ. අපි වගේ ගිහියන් මොනවාක්වත් පණිවිඩයක් දීලා නැහැ කියලා. ඒක නිසා ඒ වෙලාවෙත් මට හිතුණා මම පැවිදිලා හිටියේ නැති නිසා අපිට බුදුහාමුදුරන්ගේ ඍචු පණිවිඩයක් හෝ උපදේශයක් ලැබෙන ඔක්කොම භික්ෂුන්වහන්සේලාට විතරයි. ඉතින් මම මේ කීප දෙනෙක් මහුවා ඉතින් මේවා කීවට කමක් නැද්ද? මේවා අපි කරලා බලනකොට කමක් නැද්ද? මේ භික්ෂුන්වහන්සේලා සඳහා ගිහිගේ අතහැරපු අය සඳහාමයි මේවා කියලා තියෙන්නේ කියලා. ඉතින් කීප නමක් ලංකාවේදීම ස්වාමීන් වහන්සේලාට ගිහි වශයෙන් කියලා දුණා. එහෙම හිතන්න එපා. කවුරුණත් මේ ක්‍රියාවත් කරලා බලනකොට ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් ඊටදී බොහොම සාරු උත්තරයක් මට හම්බුණා. බුරුම ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බුරුම ස්වාමීන් වහන්සේලා භාවනා ගුරුවරු මේ අප්‍රමාදීන භික්කවේ සම්පාදේත කියන වචනය හැම භාවනා මධ්‍යස්ථානයකම පූර්වලයක ලියලා ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ වාගේම සඳහන් කරනවා මේ භික්ෂුව කියන පදයට අර්ථකථනයක්. සංසාරේ බය දක්නා වූ සංසාර බය කටේ නිදීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙක් භික්ෂුවක් කියලා. ඉතින් ඒක මේ සභාවේ වැඩිපුර ඉන්න පිරිස හොඳට හිතේ තියාගන්න ඕනේ. අපි යම් තාක් දුක් මේ අප්‍රමාද වෙනවනම් ඒ තාක් භික්ෂුවක් වෙනවා. යම් තාක් භික්ෂුවක් අප්‍රමාද නැත්නම් ඒ භික්ෂුවකම නැති වටිනකමක් නැහැ. ඉතින් මම අද භික්ෂුවක් වශයෙන් ඒ මතක් කරන්නේ ඒ පරිණාමය, ඒ වෙනස, ඒ ගිහි හදවතෙත් ස්ත්‍රී පුරුෂ භාවය, භික්ෂු භික්ෂුණී භාවය ඉක්මවලා මේ අප්‍රමාද පදය නැත්නම් සංසාරේ බය දැකලා සංසාර බයෙන් කටයුතු කිරීමට මේ අප්‍රමාද පදය ඉදිරිපත් කරගන්න ඕන මුස්ලිම් මිනිස්සෙක් වුණත් කමක් නැහැ. කතෝලික කෙනෙක් වුණත් කමක් නැහැ. Hindu කෙනෙක් වුණත් කමක් නැහැ. භික්ෂු කියලා නමට ගැලපෙනවා. ඉතින් ඒක නිසා අපි මේ අද වෙන් කරගත්ත දවසේ පන්සල් දෙක තුනක වෙලාවේ සිල් ගත්ත වෙලාවේදී අපි කොච්චරක් භික්ෂුවකට තරම් වෙන අප්‍රමාදය ඉස්සරහින් තියාගත්තද අප්‍රමාදය කොච්චරක් දුරට වටහා ගත්තද අප්‍රමාදය කොච්චරක් දුරට අර්ථකථනයක් දීගත්තද කියලා පැතිකඩ තුනකින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිතාමත්ම වැදගත් වෙන්නේ විශේෂයෙන් මේ පිරිස ආධුනික පිරිසක් වශයෙන් ගත්තොත් මේ අප්‍රමාදයේ කියන එක තේරුම් ගන්න සූතමය ඥානය. ඒක පිළිබඳ තියෙන සාමාන්‍ය අසු විරෝ ඥාන තියෙනවා නම් ඒකමත් ලොකු පිම්මක් වෙයි. අද දවසේ අතුරත මේ ගත කළ පැය කීමේට සාපේක්ෂව. ඊගාවට එක එකනාගේ චින්තන රටාව අනුව කල්පනා ක්‍රමයට අනුව හිතන්න ඕනේ. ඒ ඇහිච්ච මේ අප්‍රමාද පදයේ මේ තේරුම් ගත්ත අප්‍රමාද පදයේ ඔය තරමටම අපේ ජීවිතයට වැදගත්. ওই තරමටම ਸਰවචනාංශේ ඉස්සරහින් තියලා තියෙනවා. ওই තරමටම අපිට ඇයි මේක මේ වැදගත් නැති දෙයක් විදිහට පැත්තට ගියේ. මේ ප්‍රශ්න ටික අපි චින්තාමය වශයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාවට දාලා එහෙම නැත්නම් තර්ක ඥානෙට දාලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒකට මම හිතන්නේ අද අපිට ඉච්චර වෙලා ලැබෙයි කියලා. ඊට පස්සේ තමයි අපි අසු විරුදේ ඒ තරමටම වැදගත් කියලා තමන්ට වැටහුණොත් විතරක් කුසල ඡන්දේ පහළ වෙනවා. එහෙම නැති වුණොත් එයාට කුසල ඡන්දයක් පහළ වෙන්නේ නැහැ. එතකොට එයාට මේ අප්‍රමාදයේ කියන එක පිටින් ආපු සායමක් එහෙම නැත්නම් හීනේ තොලගාපු රසක් විතරක් වෙනවා. යම් කිසි කෙනෙකුට ඇහිලා අර කියන ආකාරයට මේක වැදගත්කම තේරුනොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම කරබැලීමේ ආසාව කියන කුසල ඡන්දේ පහළ කරගන්නවා. ඒ ආශාවෙන් වැඩ කරන එකනයි එහෙම නැතුව වැඩ කරන එකනයි අතර ලොකු වෙනසක් තියෙනවා. යම් කිසි කෙනෙක් සූත්‍ර මේ වශයෙන් අහලා හිතට ඒක වද්දාගෙන ඒ අනුව අප්‍රමාදීව කටයුතු කරන කෙනා එහෙම නැතු මේ පොතේ දැනුමට PhD එකක් ගන්න යුනිවර්සිටි එකට ගිහිල්ලා පොතේ පතේ තර්ක ඥානවල දැනගෙන අප්‍රමාදී ගැන කතා කරන අයත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක පිළිබඳව මම අවුරුදු 30 ගාණක් පරිශ්‍රණය කරලා තියෙනවා. ඉන්න හරියක් ඉන්නේ ගැන වචන විතරක් කතා කරලා ඒක පැත්තක තියලා ඒ පොතේ දැනුමින් අතර කරන අය අප්‍රමාදව කටයුතු කරන අය එදත් අඩුයි අදත් අඩුයි නමුත් මේ මේක ඡන්දයක් පවත්වන වෙලාවක්වත් වැඩි ඡන්දෙන් ජය ගන්න වෙලාවක්වත් නෙවෙයි අප්‍රමාද පැත්තට යනකොට සමන් අඩුතරයට සුළුතරයට අහු වෙන බව මුලින්ම මතක තියාගන්න. අනේ ඒ හඳුන්වා දීමෙන් පස්සේ අපි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියන මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරව කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරුවොත් මේ අප්‍රමාද පදය සිංහල භාවිතයෙන් දුරවන් වෙලා තියෙනවා. අවාසනාවට වාසනාවට ප්‍රමාදේ කියන පදේ හොඳට සිංහලයට උරුයි. මොනවා කරන්න කියත් වෙලා යනවා. පමයි. ඒක සිංහලේ දාන. ඉතින් විහිළුවට කියනවා අපිට දීලා තියෙන්නේ එයා ලංකාවට ශ්‍රී ලංකන් වලට UL flight usually late හැම වෙලාවෙම පමයි. ඕක තමයි සිංහලයේ සාමාන්‍ය අනන්‍යතාවය මොනවා කරන්න ගියත් පැය භාගයක් පමයි. නැත්තම් නිකන් සිංහල කමන්නේ ඒක නිසා මම පාවිච්චි කරනවා මේ ප්‍රමාදයේ කියන වචනය හිත ගන්නලා හිතට ගන්නවලා හිත වද්දලා ඒකේ අනිත් පැත්ත තමයි අප්‍රමාදේ කියන්නේ. පමානොවි. එතන මේ පමානොවි කටයුතු කිරීමට අප්‍රමාදීව කටයුතු කරන්න පමාව හොන්තට දැනගන්නවා. ඒකට ඇති වෙන නිදර්ශන ලංකාවේ තියෙනවා. ඒ කිය අපි ලාංකිකයන් වාසයේ ඒ අතින් අපි පොහොසත්. දැන් අපි ඒක අනිත් පැත්ත හරවලා කන පිර හරවලා අප්‍රමාදය වෙනුවට අප්‍රමාදීව කටයුතු කරනකොට සිංහලයේ එක පැත්තක් තියෙනවා. මේ බුද්ධ ආගම වේවා. එහෙම නැත්නම් වෙන අම්මා අපට උපස්ථාන කරන එක වේවා. මොන සංස්කෘතික කටයුතු කරන්න ගියත් ඒකෙදී ඒ කල යුතු යුතුයකම් සාලකලා බලන සංස්කෘතියක් ආభాෂයක් විශේෂම පරණ සිංහලයා ගාව තිබුණා. ඒ නිසා ඒ සිංහලයා නිතරම පන්සලට දීමාපියන් කරණ තියෙන යුතුයකම් ඉෂ්ට කිරීම ඒ කටයුතු වලදී අවුරුදු 2500ක ඉතිහාසයකට නෑකමක් සංස්කෘතික උරුමයක් අපට තියෙනවා. ඒ නිසා එතන අප්‍රමාදී හඳුල්ලා දෙන්න පුළුවන් කලයුත්ත කිරීමේ ප්‍රමාණ වීම කියලා. ඉතින් අතින් අපි අනිකුත් જાතින් වැඩි ටිකක් ඉස්සරහින් ඉන්නවා. විශේෂයෙන්ම ආගන්තුක සත්කාරයේ ඒ වගේම යම් ප්‍රමාණයක පිරිසුදුකමක් යම් ප්‍රමාණයකට එකිනෙකා කෙරෙහි ගෞරව කරන ගතියදී අපි අප්‍රමාදීව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ පිරිසක් ගත්තොත් ඒ කට්ටියට ඒ අප්‍රමාදී ප්‍රමාණෝවි කලයුත්ත කිරීම කියන මේ කාරණාව අනුව ගොඩක් සතුටුයි. ඒක බණ පටන් ගන්න හොඳ තැන. මොකද වැරදි කියලා බණ කියනවට වැඩිය ගුණයක් පෙන්නලා ඒ ගුණය දිගේ දන්න කාරණාව දිගේ ඉදිරියට සකස් කරගත යුතු ඒ පුංචි කාරණාව පෙන්ලා දුන්නොත් කෙනෙකුට ආත්ම ගෞරවයෙන් යුක්තව මේ පද තීරුම් ගන්න පුළුවන් තර්ක මනසක් එනතන් ණය විවසනාවක් ඇති කර ගන්න පුළුවන් අර අඩුපාඩු ටික හදා ගන්න පුළුවන් ඉතින් මේ විදිහට මේ කලියුත්ත කිරීමේ ප්‍රමාණ වෙන ගතිය වශයෙන් අපි මේ අප්‍රමාදී තේරුම් ගන්නවා වගේම ඒ වචන ටික අනිත් පැත්තරවල නොකල යුතු නොපනත්කම් නොකර සිටීම අතිමුත් පමහා නොවිය යුතු. අන්නේ අතින්නම් අපි හරියම තුරුණයි. කලියුත් කිරීම අතින් අපි නිතර සලකා බලලා අම්මට තාත්තට දරුවන්ට ආගමට රටට කරන්න තියෙන දේවල් ගැන අපේ උනන්දුයි. නමුත් නොකල යුතු නොපනත්කම් සොයා බලා ඒවා නොකර සිටීම අතින් බලනකොට අපි හිතලවත් නැති පැත්තක් කන පිටපැත්තක් තියෙනවා. බුදුරජාණන්ගේ සම්පූර්ණ ශාසනය මේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීම කියන තනි වාක්‍යයට යට කරන්න ඕන. ඒ නිසා බුදුරජාණන්ගේ ශාසනයේ ත්‍රිවිධ ශික්ෂාවට දාලායි පෙන්නනවා. යම් තාක් දුරට අපි පන්තරට අම්මට තාත්තට දුව දරුවන්ට කරන යුතුයකම් කරන තාකල් එකට කියන බුද්ධහාරම කියලා. යම් තාක් තමන් ත්‍රිවිධ ශික්ෂාවේ යෙදී කටයුතු කරන එක බුද්ධ ධර්ම අද බුද්ධ ධර්ම තුළ බුද්ධ ධර්මයේ කැවිලා ගිහිල්ලා නාස්ති වෙලා තනුක වෙලා දී වෙලා. මේක අපි හරි පැත්තට හදාගන්න ගියොත් ඇතුළතත් අපිට ටිකක් අපහසුකම් මතුවෙනවා. කරප්පන් ලබන පහළ වෙනවා. සමාජෙත් පහළ වෙනවා. නමුත් පසුගිය අවුරුදු 40 මේක බටහිර ලෝකයා විසින් හෝ එහෙම නැත්නම් දේශීය වශයෙන් බෞද්ධ චින්තකයන්ගේ නැත්නම් විප්ලවීය චින්තකයන් විසින් මතු කරලා පෙන්වපු නිසා අපිට එච්චර රණ්ඩු කරන්න වෙන්නේ අපිට පුළුවන් ඒ බාහිර නිදර්ශන ඉදිරියට අරගෙන අපි බුද්ධ ආගමද කරන්නේ බුද්ධ ධර්මයේද කරන්නේ කියන්නේ. ඒ චේතනදී අපි ඊටා ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ මහා ලෝකයට බුද්ධ ධර්මයේ ඉදිරිපත් කරන්න ගිහිල්ලා තියෙන බුද්ධ ආගමක් විනාශ කරලා තියෙන පද්ධතියක් කඩලා දාලා තියෙන සංස්කෘතියක් කඩලා දාලා නටව තොයිලකුත් නැහැ. බෙරේ පළුවකුත් නැත්තරපත් කරන් නරකයි. අපිට කරන්න තියෙන්නේ බුද්ධ ආගමෙන් අපිට ලැබිලා තියෙනවා නම් කලයුත්ත කිරීම කෙරෙහි පමාන වීමේ යම් ලස්සන මනුස්ස ගති අපි ඒ ආදර්ශයෙන් නොකලයුත්ත නොකිරීමේ අප්‍රමාද ප්‍රතිපදාවක් සාමූහික වශයෙන් නෙවෙයි පොදු වශයෙන් නෙවෙයි සමාජික වශයෙන් නෙවෙයි පෞද්ගලික වශයෙන් හිතා බලන්න වෙනවා මම නැවතත් කියනවා කලයුත්ත කිරීමකින් ප්‍රමාණ වීම සමාජ ධර්මයක් වෙන අතර නොකලයුත්ත නොකිරීම අතින් ප්‍රමාණ වීම පෞද්ගලික ධර්මයක්. ඉතින් ඒ නිසා බුද්ධ ධර්මයේ ඉඳලා බුද්ධ ආගම දිහා බලනකොට මහා ආත්මාර්ථකාමී ගතියක් පේනවා. බුද්ධ ආගමේ ඉඳලා බුද්ධ ධර්මයේ දිහා බලන්නේ බැලෙන්නේ. ඒක ලාමන්නේ වෙන දෘෂ්ටි කෝණයක් නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් හිතාගත්තොත් මට බුද්ධ ආගම වශයෙන් මේ කලයුත්ත කිරීමට පමා නොවීම දේශීය ශිල්ප භෞතික විද්‍යා ලෞකික ඥානවලින් ලැබිලා තියෙනවා මම මේක කොතෙක් දුරට පෞද්ගලිකව නොකලයුත්ත නොකිරීමේ අතින් අප්‍රමාදයට යොදලා තියෙනවා කියලා බැලුවොත් අපි කාන්තාරගත වෙනවා අපේ හිත් මහා පාළුවට යනවා ඒ මොකද අපි ඒ තරම් ඒ සිංහල අවුරුදු 10000කට වැඩිය පවත්තලා ගෙනල්ලා දුන්න ආගම ධර්මයේ දෙකෙන් ආගම ඉතුරු කරගෙන ධර්මේ නාස්ති කරලා තියෙනවා. ඒකට හේතුව ඉතින් අපි වගේ එක પરම්පරාවක්වත් නෙවෙයි. අපිට භෞතික ව්‍යසන පැමිණුණා. අපට විදේශ ආක්‍රමණ ඇති වුණා. ඒ නිසා අපි ඒ ආගම ඉස්සරහින් තියාගත්තා. ධර්මය අපට දුරවන් වුණා. ඒ නිසා දැන් ඇවිල්ලා තියෙන යුගය අපිට නැවත සලකා බලන්න වෙන නිසා අපේ પરම්පරාව හරීම විප්ලවීය තීන්දුව කර විශේෂ වගකීමක් සහිත પરම්පරාවක්. මම මේ પરම්පරාව කියන එක අදහස් කරන්නේ 1956 ට ඉපදිච්ච ඇත්තා. මේ නැති 2500 ඉවර ඇති 2500 ඉවර වෙලා නැති 2500 ට යනකොට ඇති 2500 උස්මෙලපැත්තෝ කිව්වේ බුද්ධ ආගම ඉවරයි. මෛත්‍රී බුද්ධ ශාසනය කමින්ද දැන් ඉතින් ආයෙක හොර ගන්න බෑ කියලා. නමුත් බුද්ධ ජයන්තියෙන් පස්සේ මහා පොඩි මහා ලොකු කියන බෑ පොඩි විප්ලවයක් ලංකාවේ ඇති වුණා. මේ අප්‍රමාදය නොකල යුත්තේ නොකිරීම අතින් අප්‍රමාද වීමේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වාති පුංචි පියවර කීපයක් ඉදිරියට තිබ්බා. මේ නොකල යුත්තේ නොකිරීම අතින් පමා නොවීම කියන එකට ශික්ෂාව කියන පදේ තමයි ශාසනය සඳහන් කරලා තියෙනවා. ශික්ෂාව කියලා කියන්නේ සතුන් මැරීමේ වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, කාමීත්‍යචාරයෙන් වැළකීම, බොරු කේලම් විශ්වචන පරිසවචනෙන් වැළකීම, සතුන් මැරීමෙන් වැළකීම කියලා මේ නොකල යුතු නොපනත්කම් පහක් නොකරන විරමණයට එහෙම නැත්නම් වාරිත්‍ර ධර්ම වලට අපට උගන්ලා තියෙනවා. මේකට කියනවා සීල ශික්ෂාව කියලා. මේ ශික්ෂාව නැත්නම් හික්මීම නැත්නම් සීතල වීම නැත්නම් මේ සීලය තමයි බුද්ධ ආගම ඉක්මවලා බුද්ධ ධර්මයට පියවර තියෙන පළවෙනි පියවර. ඒක පියවර තුනක් තියෙන අපේ ශාසනයේ. එකක් තමයි මේ යන්තම් හඳුනා දීපෝ සීල ශික්ෂාව. ඊට පස්සේ සමාධි ශික්ෂාව කියලා එකක් තියෙනවා. ඒක ආගම පැත්තෙන් බලනවා තාටියක්. ගැඹුරක් තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ. ඒක තමයි බුද්ධ ධර්මයේ අනන්‍යතාවය කියන්නේ. සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙකම සීල වාග්ම වලට පොදුයි. සීල ශික්ෂාව හැම ආගමකම තියෙනවා. අදීවවාදී ආගම් කරන්නේ නැති කෙනෙක් විතර ඒ ශික්ෂාව අවශ්‍ය නැහැ කියලා කියන බයලජ්‍ය දෙක ඉක්මීම පවට බය පවට ලැජ්ජා ශික්ෂාව එහෙම නැත්නම් හැම ශිෂ්ටාචාරකම හැම ආගමකම හැම දර්ශනයකම ඒ සීලයේ තියෙනවා. ඉතින් අපිටත් අපේ සීලයක් අනිකුත් ආගම් වල තියෙන සීලයත් අතර වෙනස තමයි අපේ සීලය සමාදන්ව රැකිය යුතු සීලයක් වෙන අතර අනිත් කොමාන්ඩ්මන්ට්ස් බාරපත් කරලා තියෙනවා. ඒවා අනපනක් වෙනවා. අපේ බුදු ආමරෝ කියපේක අනක් නැති පනතක් විතරයි. ඔන්න මහණෙනි උඹලට බයක් නැතුව ජීවත් වෙන්න ඕන නම් අසහනයක් නැතුව ජීවත් වෙන්න ඕන නම් ආතතියක් නැතුව ජීවත් වෙන්න ඕන නම් මේ සීල ශික්ෂාව රැකේ කැමති කෙනෙක් බාහිර කරන්න යාට ආයෙත් නෑ බය. යම් කිසි කෙනෙක් යම් දවසක සීල ශික්ෂාව රැක්කද එයාට හතර ආකාර බයකින් මේ බයට තමයි අසහනය කියලා කියන්නේ. මේ බයට තමයි ආතතිය කියලා කියන්නේ. අද ලාංකිකයා කවදාකවත් සිංහල ඉතිහාසයේ නැත්තරම් හරියට මහන්සි වෙලා හම්බ කරනවා වැඩියක් හම්බ කරන්නේ අසහන. වැඩියක් හම්බ කරන්නේ ආතතිය. ඒක නිසා සීදීනසා ගන්න රටවල් අතර පළවෙනි තැනටපත් වුණා ලංකාව මිතරගේ ඒ මොකද මේ තරම් ආතතියක හම්බ කරගෙන පුම්බගෙන මවාපාගෙන අන්ධහැර පාගෙන ජීවත් වෙන ජීවිතේ බොල් ගතිය දරා ගන්න බෑ ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ බය බය කියන්නේ බුදුආන්තරක වචනෙන් කියනවා කෙලෙස් වලට නම මේ බයට තමයි අසහනය කියන්නේ මේ බයට තමයි ආතතිය කියන්නේ ඉතින් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ සුන්දරව సౌందర్యాత్మకව ජීවත් කරවන්න එයා අනුන්ගේ අයිතිවාසිකම් රකින්න. අනුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම් රකින්න. අනෝපයගත්තදී අනුන්ට සතු වෙලා තම සතු කරගන්න නැතුව හොරකම් නොකර ඉන්න අයිතිවාසිකම් රැකලා දෙන්න. අන්‍ය අසතු කාම වස්තු වැරදි පරිභෝගයට යන්න එපා. ගියොත් ඒක නම් වේ ජීවිතේ මිනිස්යාට අවනම්බෝ මරණටත් වැඩි. ඒ නිසා කාමීච්ඡාචාරේ අපි මේ බය ඇති කරනවා නම් මේ බය අපහු වෙනවා. බරෝ කියලා මේ සත්‍යන පරිසවචනේ කියලා කියන්නේ කටේ තුළ නොගෑවි ඇති කරගන්නා වූ අනුන්ට දෙන බයක්. බරුව කේලම හිස්සචන පරිසවචන. වැඩි හරියක් අපාය යන්නේ ඔය සතුන් මරලා තොරගම් කරලා නෙවෙයි. කාමීත්‍යජාල කරලා නෙවෙයි වචනේ වරද්දාගෙන. ඒක නිසා අපි අද වැඩිම කතා කරන යුගයක ඉන්නේ. කියන්නේ තාක්ෂණික යුගයක ইনফরমේෂන් ටෙක්නොලොජි වැඩිම ගාණක් අපායට යන යුගය. ඒ තරමටම පටලවාගෙන තියෙනවා. කිව්වොත් බොරුවක්. නැත්තම් කේලමක්. නැත්තම් පරිසෝචනය. නැත්තම් හිසෝචනය. ඒ නිසා අද දවසේ කල්පනා කරනකොට පැයක් කතා නොකර ඉන්නකොට මොන තරම් නඹුවක් තියෙනවද මොන තරම් ගැඹීරත්වයක් එනවද එළියට බහපු ගමන් බෙලි කටවල් හෙල්ල වගේ කච කච කච කච කච කච ගන්නවා මොනම ගුණයක්වත් වැඩින්නේ නැහැ ඒ නිසා මේ වගේ තැනකට ඇවිල්ලා මාසකට සැරයක් ආවා. අතනේ එනකොට වීසුමක් ගන්න මං යනකම් ඊට පස්සේ කතා නොකර ඉඳලා නිශ්ශබ්ද වෙන්නයි කියලා. එහෙම නැත්නම් අපි මෙහෙම මෙහෙම කියමු මේ අත බලමු අපි දැන් පැයක් භාවනා කරනවා කියමු වාඩි වෙලා නැත්නම් පැයක් සක්මන් කරනවා කිය. ඔගේ මොන ආනිසන්තයක්වත් ඒවා. ධානයත් ඒවා මාර්ගපාත් ඒවා විදර්ශනා ඥානත් ඒවා කතා නොකර ඉඳ හම්බ වෙනවානේ. පොටි සෙල්ලමක්. ඒකෙන් ලැබෙන ආනිසංශ සීලානිසංශය මෙතකයි කියන්නේ. ඕනම වෙන සමාජශීලී අවස්ථාවක් ගන්න අපිට පුළුවන් ද කියලා බලන්න එහෙම කතා නොකර ඉන්න ආර්ය තුෂ්ණිම් භාවයේ අපි හදාන තියෙන මේ සමාජ රටාව දුඩමලු කරන එක. හිස්මුණ මිනිසු කුස්පුරවන වාසිපත් දොඩවන විකාර ලෝකයක්. ඒ අනුව බලනකොට අපි බුද්ධ ආගමේ මේ කරන අඳුර පෑම සහ ධර්මයේ කියන මේ නිස්සද්ද භාවයේ දෙක අතර සමාජ ධර්ම හදන්න යන්න එපා. ඒක කරන්න බෑ. තමන්ට පුළුවන්. තමන්ට පුළුවන් නිස්සද්ද වෙන්න. ඉතින් එතකොට අපාගමන ගොඩාක් අඩුයි. අන්තිම මේ මාස් පෑමක් පෑන් පානේ. ඒකට ඉතින් උගදෙනෙක් හිතනවා මේ ඇල්කොහොල් වෙන්න ඇති. එහෙම නැත්නම් මේ කුඩු වෙන්න ඇති කියලා. දැන් මදේ සහ ප්‍රමාදයේ දෙකම මත්පැන්. අපි මාන්නෙන් මදයෙන් පත් වෙලා ඉන්නවනේ. අපි එහෙම නැත්නම් මම ආයෙනෙන් මත් වෙලා ඉන්නවනේ. තෘෂ්ණාවෙන් මත්තලා ඉන්නවනේ ඔක්කොම වැටෙනවා මේකට. ඒ නිසා අපි අවතියෙන් ගත කරන්නේ නැත්තම් මදයට පමාදයට හේතු වෙන සුරාව මජ්ජ පමාදත්තාන. අපි කොයි වෙලාවක හරි මත්තලා නම් ඉන්නේ මාන්නේ, කරුණ කමේ, ලස්සනේ, උගත් කමේ, දැනුවත් කමේ, අඩු ගන්න සීලෙන් හරි බීලා තමයි. එක්කෙනෙක්වත් නැ බීු නැති කට්ටිය. එක්කෙනෙක්වත් නැ මේ ලෝකේ මත් වෙච්ච නැති කට්ටිය. ඒක දන්නවනම් අඩු ගණන් කට්ටියක් විතර භාවනා කරන ගමන් ඒක ඒ කනට පෙනී බුම්බණ්ඩ යන්නේ. ඒක ඒ කනට මහා පාණ්ඩයක් නැතුව. මේ නිහතමානී ගතිය තියෙනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් මේ පංචිල් ගැන මම මේ කියන්නේ ඒ ටිකෙන් බයක් එන්නේ නැහැ. ඒ නිසා සීල ශික්ෂාව කියන කතා කරන්නයි මම මේ වෙලාව ගත්තේ. සීල ශික්ෂාව තමයි නොකල යුතු නොකනත්කම් නොකර සිටීමේ ප්‍රමාවෙන්න එපා. සීල රකින්න තත්ත්වයකම් ඉන්නේ. සිල් රකින්න කොණ්ඩ බෑනකම් ඉන්නවා. සිල් රකින්න වම තිනුට දකුණු වෙනකම් නාක වෙනකම් ඉන්නවා. අද අද ඒක තමයි සාමාන්‍ය ක්‍රමේ. තම සිල් රකින්න කට්ටියට වයසමදි. වයසට එනකම් ඉන්නවා සිල් රකින්න. නෑ එතකොට සිල් රකින්න නෙවෙයි රැකෙනවා. දත් හැලුණට පස්සේ දින්යාට නඩයන් කරන්න බෑ. සිල් රකලා නෙවෙයි. දත් නැති නිසා. නමුත් පුළුවන් නම් බුදුහාමුදුර සඳහන් කරනවා ජීවිතේ පළමු වයසේ භද්‍ර යවුවනේ කලු කෙස්ටි වීදී මේ ජීවිතයේ ඔදේ තියෙන වෙලාවක රකින්න සීලයක් ඒකේ සීමාවක් නැහැ. ඒක නකොම් වෙන බව නම් හැබැයි මම පටන් අරගත්තේ ලාවට වගේ පටන් ගත්තේ 26 දී 36 වෙනකම් මේ ටික කරලා බැලුවා. 26 වෙනකොට මම බොහොම ජනප්‍රියයි. හොද ශිල්පද කරනවා කිව්වා මගේ එකම විනෝදාන්තේ පුළුවන් තරම් සතුන් මරන්න. හොරකම් කරන්න. කාමීත්‍යජාලය කරන්න. බොන්ඩෝ කේලං හිස් වචන පරිස වචන කියන එක. ඒතෙන් නම් 36 වෙනකම් මේ නොකර ඉඳ උත්සාහ කරා. ඒකට කොටු වෙනවා, කොන් වෙනවා, සමාජයෙන් අයින් වෙනවා, පසුගාමි වෙනවා, ගොරකෙක් වෙනවා. එහෙනම් කැලේට බලයන් කියලා කියනවා. ඒක අත්දකින්න වැඩි ගන්න කරන්න ඕනේ. ඒ නිසා සීලය යම් වෙලාවක තමන් අරස කරන්න ගිය ගමන් තමයි තේරෙයි. අපි අසුරු කරන බොහෝ දෙනා පාප මිත්‍රෝ. ඒගොල්ලෝ අපිට දෙන්නේ වැරදි ආදර්ශ. නමුත් අපි හිතන සමාජශීලී වෙන එක වඩා හොඳයි සීලේ නැති වුණත් කමක් නැහැ කියලා. මේකට අපේ අම්මා තාත්තත් අපිට උදව් කරන්නේ. වෙන කවුරුත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි දන්නවනම් මේ නොකල යුතු නොපනත්කම් කිරීම වීරියෙන් කල යුත්තක්. ඥාණයෙන් කල යුත්තක්. ඒ කල යුත්ත සමාජාදර්ශයෙන් ඉල්ලනවනම් ඉබ්බන්ගේ පියාට ඉල්ලන්නේ කොහොමද? ඒ තරමටම සමාජයේ තියෙන අනිත් පැත්තේ නිසා කාට හරි මේක තේරෙනවා නම් එක දවසට එක පැයක් දවසට එක විනාඩි 30ක් කතා නොකර ඉන්න. පැත්තකට වෙන්න. මේන්න මේ විදිහට සීලයක් සමාදන් වෙන්න පටන් ගත්තොත් මම හිතනවා ලෝකෙ තියෙන ලොකම විනෝදාංශ වෙනවා කියලා. මම අවුරුදු 10ක් ඒ ශිල්පද කඩන තැන ඉඳලා ශිල්පද රකින්න තැනට ගියා. කිසි කෙනෙක් දන්නේ නැහැ මං ශිල්පද කැඩුවද නැහැ නැක්කනන්නේ. ඒ නිසා යහ කාට හරි අවශ්‍ය නම් මේ ශිල්පද වල තියෙන ස්පිරිට් එක බලන්න. එතන ඒකේ තියෙන ගැම්ම බලන්න. සිල් රකින්න කාටවත් නොකිය. මම විශේෂයෙන් ආමන්ත්‍රණය කරන තරුණ පිරිසට තරුණ පිරිසක් සිල් රකී කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක රකින්නවා නම් ඇඟෙන්න කරන්න එපා. කාටවත් දැනෙන්නේ නැති වෙන ගමන් පුළු පුළුවන් ප්‍රදේශයක් කරන අරසක් කරන ගත්තොත් තීරේ කොච්චර සෞඛ්‍ය වැඩ කරනවද? කොච්චර කසානේ අඩු වෙනවද කියලා. කොච්චරක් Taman ජනප්‍රිය පැත්ත නෙවෙයි පැත්තකට වෙලා අපි උඟා කමාරුවෙන් බලාපොරොත්තු වෙන ඕදේ කලාව කියන එක. අපි උඟා කමාරුවෙන් බලාපොරොත්තු වෙන විවේකයේ කියන එක. අපි උඟා බලාපොරොත්තු වෙන මේ විස්රාමයේ කියන එක සීලත් එක්ක තමයි වැදලා තියෙන්නේ. එතන සමාජ සීලෙ වෙච්ච ගමන් අපේ හුද කලාව නැතිනම් විවේකේ නැතිනම් විස්රාමයේ නැති වෙනවා. ඒකට බුදුරජාණන්සේ පරමාදර්ශය තමයි පැවිද්ද. අරණ්‍ය වාසී පැවිද්ද. ඒ වුණත් මම දන්නවා අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි ඒ ආනිසංසවත් දන්නේවා. පැවිදුණා කියලා මොකක්වත් හම් වෙන්නේ නැහැ. එනිසා මම කරපු අවුරුදු 10 මගේ වර්ෂණේ මට මේ පැවිදි ජීවිතයක් විශාල ගැම්මක් ආවා. ඒක තමන්ගේ ගුණ ඇතුළතට නැමෙනවා මිස කියා ගන්න යන්නේ. ඒක තමයි සීල ශික්ෂාව කියන්නේ. සීල ශික්ෂාව කියන්නේ කාය වචන දෙක ඉක්ම ගැනීම. ඉතින් අපි අද මේ වගේ තැනකට ඇවිල්ලා මේ සුදුසු දියදගෙන මේ කරන්නේ සීල ශික්ෂාට උත්සාහ කරනවා. නම කාට හරි පුළුවන් නම් මම හිතන්නේ මේ වෙනකොට උත්සාහ කරලා තියෙනවා. කොටයක් දාලා වාඩි වෙලා බලන්න මේ කය වචන ඉක්මගතට හිතට මොකද වෙලා තියෙන්නේ කියලා. සත්ත පහක විවේකයක් නැහැ. ඒක කිසිම හික්මීමක් නැහැ. හිත කියන්නේ නොකෑමන තාවතුර පට්ට වඳුර එක. කය නම් දනු කඳේ කාලා තියන්න පුළුවන්. ඒ නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරනවා මේ සීල ශික්ෂාවෙන් අප්‍රමාද පදයට අඩිය තිබ්බ පළවෙනි ශික්ෂාවටපත් වෙච්ච කෙනා ඒකේ ඇත්ත නැත්ත භාවය බලන්නේ. වාහනයක් කරන පිට පේන්ට් කරලා හරියස්සුවට එන්ජින් එක කොහොමද කියලා බලන්න නම් ඒකට වෙනම පරිශනාවක් කරන්න ඕන නිසා ශිල්පදයක පිළිතලා ඒ සීලය ඇත්ත නැත්ත බව. සීලේ තියෙන අදාළ භාවය තේරෙන්නේ මේ කයත් තැම්පත් කරලා වචනයත් තැම්පත් කරලා පොඩ්ඩක් හිත දිහා බලන්න හිටියොත් මේක පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ අත්ෙන් අතට බණින්නේ අත් දිහා බලන නෙවෙයි. හැරුණා පැන. ඊට තහපන් මේ අපි මෙතෙක් කල මුළු ජීවිතේ පුරාට හිත අවුස්සලා අනුන්ගේ හිත අවුස්සලා ශිල්පදයක් ගැන නොතක ඉඳලා අපි යම් වෙලාවක ශිල්පදයක් සමාදන් වෙලා ඒක උරගා බලන්න ප්‍රත්‍යක්ෂණය කරන්න එකතැනක වාඩි වෙච්ච දවසේ ඔන්න අපට තේරෙනවා හිතේ තියෙන නැහැදිච්චකම. ඒ හිතේ නැහැදිච්චකම මගේ නැහැදිච්චකම කියනවා මෝඩ පුතක් යන. භාවනා කරන එක දන්නවා මේ මානව හිතේ ඇති නැහැදිච්චකම මේ මගේ නැහැදිච්චකම නෙවෙයි. මානව ශිෂ්ටාචාරගත වෙලා මේ කරගෙන ගිය වැඩේ මට හම්බෙච්ච දෑවැද්ද තමයි මගේ හිතේ කරන සියලු වැරදි මම කරන් ලද්දක් කියලා මම ආයනයට දාගන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් පළවෙනි වතාවට කිව්වේ මේ මගේ හිතේ තියෙන වැරදි පරිේශණයට ලක් කරන නිමිත්තක් කරගන්න ආරම්භණයක් කරගන්න පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වෙන කෙනාට මෝඩ පෘථග්ජනේ අන්ධ පෘථග්ජනේ කියලා බුදුහාමුදුරු කියනවා. මේ මගේ හිතේ පහළ වෙන හිතවිලි මමද මගේද මගේ ආත්මයේද කියලා බලන්න ඒක හිතවිල්ලක් දෙකක් එක පැයක් දෙකක් ඉඳගෙන ඉඳලා සක්මන් කළා හරියයි. බොහෝ කාලයක් බලන්න පුළුවන් තේරෙයි මේ හිතේ නැහැදිච්ච ප්‍රමාතින් අපි සියල්ලම සමාන කිසිම වෙනසක් නැහැ. කවදාරි නිවන් දකින්න ඕන කාට හරි රහත් වෙන්න ඕන තේරෙන්න අපි දෙන්නේ කොට හිත දෙකක් නැහැ. එක හිත තියෙන්නේ. යම් තාක් මේක නීති විරෝධී සුඛසේ සැපහොයන ගමන යන ඔක්කොම එකයි තියෙන්නේ. ඒක නිසා අපි කවදා හෝ භාවනා කරනකොට මේ හිතේ දුවන ගතිය, හිතවිලි, වේදනා, ආද්ද අනුව දුවන ගතිය පශ්චාත්තාප වෙනවා විනුවට මේ සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාවට යනවායි කියලා කියන්නේ සරලව කියනවා. ඒක සරලව ලක්ෂණ නෙවෙයි. සරලව කියන්නේ මොකක් හරි රූපාරම්මණයක හිත බැඳලා තියන්න. අන්නේ බැඳලා තියෙන තා හිත අර වෘද්ධත වරමත් වෙන ගතියක්. ඒ නිසා අපි කරන්නේ මේ සිල් අරගෙන අල් ලංකාවේ. පළවෙනිමද වාඩි වෙලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අරමුණු කරනවා. යම් තාක් හිත භාවනා හිත මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මං ඉන්නේ කියලා දන්නවනම් ඒ තාක් කලී හිතේ නොසන්දාල ගති නැහැ. ඒ හිත දන්න සරල තැනක නතර වෙනවා. අන්න ඒ දන්න සරල ප්‍රත්‍යක්ෂණය කළාගේ රූප ආරම්භණය තමයි අපි මේ කමට ආන කියලා ගන්න. ඉතින් කවුරු හරි මේ කමඨහන ගන්න දැනගන්න මරණ මොහොත දක්වා හිටියොත් මේ කමඨහන දැනගන්න වයසට යනකම් හිටියොත් ලෙඩ වෙනකම් හිටියොත් ඒකට පමාව කියලා තමයි කියන්නේ. ඊට පමාවෙන් නරකයි තරුණ වයසදීම හිත යොදා බලන්න ඕනේ. මේ හිත පිස්සුවෙච්ච වතුරෙක් වගේ. ඒ පණින හිත මේ වගේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා වගේ එක කුණ්‍යක තියලා බැන්දොත් අරමුණක තියලා බැන්දොත් නිමිත්ත එක තියලා බැන්දොත් ඒ කැලේ හිටු ගුමි හරකෙක් කුරුමි හරකෙක් ගම්මැද්දක් ගෙනලා බැඳගත්තා වගේ අර හිතේ තියෙන නැහැදිච්ච ගතිය කඩප්පුලි ගතිය පයින් ගතිය පුදුම විදියට වැඩි ඒ නිසා භාවනාවට ගිය කට්ටියගේ හිත භාවනා නොකරන වෙලාවට වැඩි ටිකක් කලබලයි කවුරක් මේක පිළිගන්නේ නැත්තේ භාවනා නොකරන වෙලාවට වඩා භාවනා කරන්න ගිය කෙනාගේ හිත ටිකක් කරබලයි හැදෙද කුරුල්ලේ තියලා කූඩුකට දාගත්තා වගේ. ගැම්මැද්දේ බැඳගත්තා වගේ කුළුමි හරකෙක් කරනවා. සාමාන්‍ය ගන්න ගගා හරස් කරන්න ගියා. ඉතින් මේක සාමාන්‍ය යෝගාවචර දන්නේ නැති නිසා යෝගාවචරයට මේ භාවනා කරන්න කියලාම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තා. මට විතරයි මේ හිත කලබලයේ තියෙන්නේ ළඟ ඉන්න එක නන ෂෝක් එකට වාඩි වෙලා ඉන්නවා. අනික කටින බොහොම සාන්තව භාවනා කරනවා. මගේ හිත විතරයි මේ කලබල වෙලා කාලේ අපි ධර්ම සාකච්ඡාව විතරයි තේරුම් ගන්නේ අපි හැම කෙනාගේම හිතේ කාරණේ. හැම කෙනාම කරන්නේ අර ගඟක් හරස් කපන්න හදනවා වගේ කුළුමි හරකෙක් ගෙනලා ගම්බැද්දා බැඳ ගන්න හදනවා වගේ. එහෙම නැත්නම් කුරුල්ලෙක් ඉදලේ කුරුල්ලෙක් කුරුල්ල දාගත්තා වගේ පුදුමාකාර වෙනසක් ඇති ඉතින් මේ සැප කැමති එහෙම නැත්නම් කාම සුඛේ හොයන ඉන්ද්‍රිය පිනවන කට්ටිය කියන මොකටද ඉතින් මේ වගේ හිත අවශ්‍ය ගන්න භාවනා කරන්නේ ඒගොල්ලෝ කැමති දිගටම අර පිස්සු අඳුර පිස්සු කියලා කියලා ඉන්නවා අපි. ඒ පිස්සු අඳුරක් බව තේරුම් ගන්න ඕ එතන මේක කීකරු කරන්න පුළුවන් හික්මවන්න පුළුවන් කියලා හිතෙන්න උනා කොච්චර කාලයක් පාරමිතා පෙරලා තියෙන්න වෙයිද. කාටරි හිතෙන්න මේ කය තැම්පත් කරාට වචනේ තැම්පත් කරාට හිතත් කරගන්න පුළුවන් බුදුන් කියන්නේ සත්‍යයක් ධර්මයේ කියලා කියන්නේ සත්‍යයක් මම බාහන කරන සංඝයා කියන්නේ සත්‍යයක්. මම මේ දක්වා මේ ගినాපු සීලයේ සත්‍යයක්. මම ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ කියන කරාට කියනවා අප්‍රමාදයේ වශයෙන් සීල සමාධි දෙකම රකින්න කියලා. නැත්නම් අපි සමාහලට සීල මට්ටමින් අතර වෙනවා. ඒක උරගා බලපු කෙනාට ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් හිතන්නේ මේ පත් වෙනකොට තවත් ඒ වගේ භාවනා කරන පිරිසක් ඉන්නවනේ. ශාසනයක් තියෙනවනේ. එහෙම නැත්නම් ගුරුවරකම් තියෙනවා නම් ඒ මිනිස්සයා මහා මුදක අතරමං වෙච්ච කෙනෙක් කාන්තාරක අතරමං වෙච්ච කෙනෙක් වෙන්නේ එහෙම වෙන වෙලාවල් තියෙනවා බුද්ධෝත්පාද කාලවල. එහෙම වෙන වෙලාවල් තියෙනවා ඒ නුසුදුසු පරිසරවල. ප්‍රතිරූප නොවන දේවල් වාසය කරන අයට ඔය මොන જાතියක් කරත් හරියන්නේ නැහැ. එනිසා අපි මෙතෙන්ට එනකම් ප්‍රතිරූප දේශ හොයාගෙන බුද්ධෝත්පාද කාලෙ ඉවදිලා අනුස්සාරණ භාවයක් ලැබලා යම් ප්‍රමාණයක සීල මුත්‍රාකලා සමාධියට ගිහිල්ලා ආරම්භයේදී ඇති වෙන මේ කලකොල ගතිය, කෝල ගති, කෝඩු ගති සාකච්ඡා කරගන්න තරම් පරිශ්‍රයක් අපිට ලැබෙනවා නේද පෙරපිනා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ලැබෙන දේවල් මොනම දෙයක්වත් වැරද්දක් නැහැ. හැම දෙයක්ම ඉතාමත් වැදගත් වසං ගන්න දෙපා. කාටවත් නොකිය ඉන්නවා. ඒ වගේම භාවනා නොකරන අය කියන්නත් භාවනා කරන කෙනෙකුට කිව්වොත් භාවනා කරලා මට මෙහෙමයි වෙන්නේ කියලා ඒ කෙනාට තියෙනවා ඕන තරම් උත්තර. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ පරිවේශයට අපි ඇත්ත වශයෙන්ම અભීතව මූණ දෙනවාද කියලා නිසා සමාධි ශික්ෂාව කියලා කියන්නේ අර සීලයක පිළිතලා නන්නත්තර වෙන හිත අන්‍ය විිත වෙන හිත ලදලද වේලාවක දන්නා වූ අරමුණක තැම්පත් කිරීම. ඉතින් ඒක තමයි අපි මේ කයෙහි හිත පැතීම නැත්නම් ඉරියව්වට හිත යෙදීම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි කියලා ගන්න. එච්චර සක්මන් කියන්නේ. තමයි සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි කියලා ගන්න එක තමයි සක්මන් කියන්නේ. ඉඳගෙන ඉන්නකොට දන්නවනම් මේ සක්මන් කරනවා නෙවෙයි ඉඳගෙන කියලා ඒක තමයි පරියක්ක භාවනා කියන්නේ. අන්නේ විදිහට මේ සක්මන පරියක්ක දෙක සැහැල්ලුවට නිර්වචනය දුරු වැඩි දැඩිව ගන්න ගියොත් මේ කටුකොලක් කුරුතර තියලා යන ගැහුවා වගේ කටු පෙරේක තියෙන පෙරණා වගේ වෙනවා. ඉතින් උඟ දෙනෙක් අන්නේ පටලවිල්ල නිසා භාවනාවට බයයි මමත් බය වුණා. නමුත් කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ ඇවිදිනකොට සක්මන් කරනකොට යම් වෙලාවක අපිට විනාඩි 30ක් 35ක් විතර සක්මන් කරනකොට ආධුනිකයන්ට වෙනවා අඩුයි අනායාසයෙන්ම සක්මන වෙන වෙලාවක් එනවා. ඉඳගෙන ඉන්නකොට දැඩි වලිකන් නැතුව පොරකන් නැතුව සහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්න බව තේරෙන පටන් ගත්තොත් විතර අපි ඒ ඉරියව්වට හුරු වෙනවා පදම් වෙනවා ඒකට කොච්චර කල්යයි කොච්චර කාලයක් ඇයිද තමයි සක්මන් කරනකොට වහන්සේගේ ඒ ආඩිය ලයින් රූපිතියා බලන්න දුෂ්කර ක්‍රියා කරනකොට ඇටසැකිල්ල පෙන්නලා ඒත් ඒ අද්දිකේ තියෙන ගැඹුර බලන්න පරමාර්ථය අතහැරලා නැහැ. අය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරලා පිටාත ගන්නකොට බෙල්ලා බඩත ගෑවෙන බඩත ගන්න පිටාත ගෑවෙන මට්ටමට ගියා. ඇතුළත බලාපොරොත්තුවක් තියෙනවා. ආන් මේ වගේ පරයන්ක සක්මන දෙකේ මේ කෙනෙක් දන්නවා නම් ඒ ඉරියව්වේ හිත පැවැත්වීම තමයි මෙතන ලේසි ක්‍රමේ භාවනාව අල්ලගන්න සමතිය අල්ලගන්න සමාධිය අල්ලගන්න කියලා. ඒකේ නම් ගාවා કોઈ ගැඹුරු පාඩ ගැඹුරු සමීකරණ කරපාඩම් කරට යන එකක් නෑ. අද භාවනා ලෝකේ අවුල් කරලා තියෙනවා. নানা ප්‍රකාරකම දාලා හැම කෙනාම එක එක එක එක ಜಾති කරනවා මිසක් එක දෙයක්වත් එක දිගට වශී කරගන්නේ නෑ. එක දෙයක් මාස්ටර් කරනවා වෙනුවට හැමදේම කර. ඒකත් අර කාම රෝග ලෝකයක් වෙලා. ඒ නිසා කාට හරි කිව්වොත් ඉඩක් ලද වෙලාවේ මේ වාඩිලා ඉන්නකොට වාඩිලා ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. යම් තැනක බස් එකක් යනකම් හරි ගමන් නැහැ. දැන් මේ රටවල කෙරේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. හොඳට ඇඳලා නිදාගන්න හදනකොට මගේ දැන් ඇඟ තියෙන්නේ නිදාගන්න ඉරියව්වේ හතර වෙනි ඉරියව් කියලා දන්නවනේ. මේ හතර ඉරියව්වේ හිත පැවැත්වීම තමයි මේ සමත භාවනා ආරම්භය. අවසානයේ තොතරමයි. ඉවර වෙන තරම් තොතරමයි. නමුත් උගදෙන කොට එකට හිත බඳින්නේ නැති නිසා පරියන්කේ ඉන්නෝට කියන ආසත් ප්‍රසවාසයෝ පිම්බි නැකලි බලන්න. වායෝ කොට්ඨප ධාතුව ක්‍රියාත්මක වෙන හැටි. සක්මා කරනකොට කියන වම ධම්ම දෙක බලන්නේ. හිතගෙන ඉන්නකොට පයේ බරගති බලන්න. නිදාගෙන බලන්න පුළුවන් ආන්නේ දේ වැළුවොත් කාටද කියන්න පුළුවන් වෙන්නේ මට හරි ජීවිතේ කලබලයි මට ගොඩක් වගකීම් තියෙනවා මම মালටි ටාස්කින් කරන්නේ ඒ නිසා මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බෑ දැනගන්න බෑ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න බෑ එතකොට යා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න බෑ නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්න බෑ කියනකොට කරන කෙනා බත් කනකොට දිවහපා ගන්න බත් කන බව දන්නේ කතා කර කර බත් කන හැම තැනම ඇක්සිඩන්ට්. ඒ නිසා මොන মালටි-ටාස්කින් කරත් මිනිස්යාට තියෙන මූලික මානව අයිතිවාසිකමක් තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒක සමාදන් වෙනවා නම් අපි ඒකට එළඹ වාසය කරන ක්‍රමසාවිදි අනන්තවත් තියෙනවා. ඇවිදිනකොට ඉඳගෙන නෙවෙන බව දැනගන්න පුළුවන්. හිටගෙන ඉන්නකොට ඇවිදිනව ඉඳගෙන නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. අන්න ඒ දැනගැනීම තියෙන තාක්කල් අපි පොළවේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයා බාරපත් වෙනවා. අනේ එදාට තේරෙයි අපි මේ දවසක් පුරා වැඩ කරලා බලනකොට නඩපු තොইলකුත් නැහැ, බෙදේ බලුකුත් නැහැ. කොහොමද දවසේ වියාද කියලා දන්නේ? මොන ඉරියව්වේ හිටියද කියලා දන්නේ නැහැ. කාට කැමිරුවාද කියලා දන්නේ නැහැ. අන්තිමට රෙඩ් කෙවිලා ගිහලා රිට්ටයි හන්දා විතරයි සුවාසීලාගෙන ඇඳට වැටෙන එක විතරයි දාන්නේ. කොහොමද අවශ්‍ය යනවද දන්නේ. ඉතින් මේ විදිහට අමාරුම උපයාගත්ත මේ මනුස්ස ජීවිතය මේ විදිහට යම්කිසි කෙනෙක් හවාසිනියා කරනවා නම් පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරගත්තා වගේ අපිට දෙවියෝ අනුකම්පා කරයි. අපේ වර්ධ සාක්ෂි අනුකම්පා කරයි. බුදුහාමුදුර අනුකම්පා කරයි. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කමත් එක්ක මානසිකම දීලා තියෙනවා. මෙයා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්න එකක් ගැන කල්පනා කරනවා. ඇවිල්ලා එකක් ගැන කල්පනා කරනවා. ආරය ගැන කල්පනා කරනවා. මෙයා ගැන කල්පනා කරන එකල කියනවා මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව සී කරන්න බෑ. මෙනෙහි කරන්න බෑ කියලා කාටවත් කියන්නේ. ලබුඩා කල් භාවනා කරන්න ඕනේ. මම දැන් මෙතන කියන තැන. එහෙම නැති හැම වෙලාවෙම අපි ඉන්නේ අතීත අනාගතේ. එහෙම නැති හැම වෙලාවෙම අපි ඉන්නේ අනුන් ගැන හිතමින්. ඉතින් හැම වෙලාවෙම අපි ඉන්නේ වෙන තැනක් ගැන හිතමින්. ඒ නිසා එවැනි ජීවිතයකට කියනවා හීනයක්, මායාවක්, මිරිඟුවක් හිත කරවට ගෙනිලා කිචි කවගෙනිලා කියලා. එචම් මේ ගත කරන සමාජශීලී ජීවිතය කොච්චරක් Taman තර්ථ සිද්ධිය සලසනවාද? නැත්නම් මේ ලෝකයා පිනවට ලෝකයා නලවන්න නැත්නම් අන්ධහැරේට ශෝභනීයට ගත කරනවාද කියලා බැලුවොත් සෝරි කියලා තමයි කියන්නේ. තාජිකේ කලබලෙන් ගත කරන සමාජය දිහා බලනකොට මේ මිනිස්සු ගත කරන මේ ජීවිතය කොහෙන් කෙලවර වෙන එකක්ද කියලා. අන්තිමට ඇට වෙලා වට බිමන්නට පස්සේ ඕ පන්තල් යන පටන් ගන්නවා. ඕ බුදු පූජාවට ඕ පිටකඩේ ගියක් හරි දාලා බලාපොරොත්තු වෙන ලබනාත්මත් අඩුවන්නේ පොඩි චාන්ස් එකක් හම්බ වෙනවා. තව හම්බුණත් ඔච්චරම තමයි. කරනවා නම් දැන් නැත්තම් කවදාවත් වෙන්නේ නැහැ. අපි හිතමු යම් කිසි කෙනෙක් මේ සීල ශික්ෂාවට වඩා සමාධි ශික්ෂාව කියලා කියන්නේ හිතේ ක්‍රියාකාරකම්. කල් ක්‍රියාව බලන එකයි කියලා. යමක් නොකර දුරට අහගන්න යමක් නොකර සිටු වෙන දේ දිහා බලන එකට අපි කියන ඉඳගෙන කරන භාවනාව කියලා. මොනක්වත් කරන්නේ වෙන දේ වෙන්න අල බලන්න. සක්මන් කරනකොට ඉතාලම සරල එක වැඩක් වෙන්න ඇරලා කරන ගමන් ඒක දිහා බලائیں۔ එදින දවල් චේතන රාශියක් කරන ගමන් සමාජශීලී වෙනවා අපි බලන කොච්චරක් සමේ සතිමත් වෙන්න පුළුවන්ද කියලා. නිසා අතුරිකයට අපි ගොඩාක් වෙලාට අඳුල්ලා දෙන්නේ පරියක් භාවනාව ඉඳගෙන කරන එක. ඊට පස්සේ සක්මනේ ඉඳා එදින දවල්. හිතමු අපි මේ කතාව තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන නිසා තියෙන කාලය තුලත අදහසක් ගන්න ඕනේ නිසා අපිට ඉඳගෙන ඉන්න වෙලාවක ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්න බවට අවදි වෙනවා. ඉඳගෙන ඉන්න බවට හිත එළඹෙනවා. ඉඳගෙන ඉන්න බවට හිත අප්‍රමාද වෙනවා කියලා යම් වෙලාවක යෝගාචර සාධිකයක් ලැබුණොත් ඒ යෝගාචරයට මේ ඉඳගෙන ඉන්නකොට ලැබෙන අත්දැකීම කිසිම කෙනෙකුට මොනම හේතුවකින් ප්‍රතික්ෂේප කරන්න බැරි යථාභූත ඥානෙ බව තේරෙනවා. ඉඳගෙන ඉන්න වෙලාවේ ඉඳගෙනදී ඉන්න දේ පිට ලැබෙන සියල්ලම භූතයක් විතරයි. හොල්මනක් විතරයි. මායාවක් විතරයි. මිරිඟුවක් විතරයි. හිතලුවක් විතරයි. හිතේ ඇතිවෙච්ච භ්‍රාන්තියක් විතරයි ප්‍රපංචයක් විතරයි. ඒ කියපි ගත කරන ජීවිතේ ප්‍රපංච ජීවිතයක් නම් වර්තමානයේ මොනේ නැතුව බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මම දෙත් මතක් කරපු විදිහට තිරසං හිතක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි වර්තමානයේ ඉන්නේ නැතුව අතීත අනාගත අරයමියා ගැන ඊයේ හිතයි කල්පනා කර කර ඉන්නවා කියන ප්‍රපංච කරනවා කියලා වචනයක් බරපතලයි. ඒ ප්‍රපංච අවිරතෝ මගෝ ඒ ප්‍රපංච අභිරමණය කරන්නා වූ මුර්ගයා නිවනෙන් ඈත් වෙනවා කියන්නේ. ඒ වෙනුවට ප්‍රපංච කරන්නේ කිය අනිත් පැත්ත තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න, හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දාන්න, ඇවිදිනකොට ඇවිදින බව දාන්න, කනකොට කනව දාන්න යනකොට යන බව දන්නා ආදි වශයෙන් ප්‍රകൃතියට හේතුවදලා ඇතියටිය දක්නේතද කියනවා නිප්පපංච රතෝ කියන. ප්‍රපංච වීමක් නෑ අත්දැකීමට ඍජු අත්දැකීමට හිත යොදනකොට ඒ කිනාට තේරෙනවා මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න මූලධර්ම දැනගන්න ඕනේ නෑ. බුද්ධඝාකාරයක් වෙන්න ඕනේ නෑ. න්‍යායක් නෑ. සමීකරණයක් නෑ. ඉඳගෙන ඉන්න බව දා කොච්චර ගැඹුරුද කියනවා ඉඳගෙන ඉන්න බව දාන්න බව කියා ගන්න බැරි තරම් අත්දැකීමක් වඩපත් වෙනවා කිසිම ප්‍රපංචකරණයක් නැහැ කිසිම නන්දන විලක් නැහැ කිසිම අතිශෝක්තියක් නැහැ ආන ඒක නීරසයි ඒකයි අපිට මේ වෙලා තියෙන ප්‍රශ්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නේ නැති එක නෙවෙයි තියෙන දැනෙනවා නීරසයි හිත කාමයට කැමති හිත කැමති විවිධ අරමුණු දිගේ රස විඳ විඳ යන්න අත්ෙන් අතර වයින් කුරුල්ල වගේ නමුත් අර එක තැනක ඉන්න එක නීරස නිසා අපි හිත පැදුරටත් නොකිය විවිධාකාර අනුමුදි වේතුන. යම් දවසක එක තැනක ඉඳගෙන ඒ ඉඳගෙන ඉන්න බවට හිත ගියයි කියලා අපි හිතමු. අවිජින වෙලාවෙ අවිජිනවා කියන බවට හිත ගියයි කියලා හිතමු. මෙතන හිත යනවා කියන එක අදහස් කරන්නේ එක චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ කීපයක්ම ආම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ආනෝකට හිත දැම්මනම් දුරට පෙරපින් කරපු පාරමිතා ශක්තිය ඇති නැත්තඳ පිටින් සංඥා මොනවාක්වත් ඇතුළට ආවත් ගණන් ගන්න නැතුව ඉන්නා බවට මේ කියන සංඥාව මැරිච්ච නැති බවට මේ කියන සංඥාව සීවි කල්ලා නැති බවට මේ කියන සංඥාවට හිත දැම්මොත් තේරෙයි මේ භවය මම හිතියක් නැතත් මාන්නයක් තිබුණත් නැතත් තෘෂ්ණාවක් තිබුණත් නැතත් එක දිගට ඇදීගෙන දෝ ප්‍රවාහයක් තියෙනවා. මෙන්න මේ ප්‍රවාහයට හිත යොදන කෙනෙකුට තේරෙනවා මේ ප්‍රවාහයේ ගැහණු පිළිවි නැහැ. මේ ප්‍රවාහයේ වයස මැදිහත් බාල වෙනසක් නැහැ. දැනුමක් කියලා එකක් නැහැ. ඒකේ බුද්ධ බෞද්ධ වෙනසක් නැහැ. පැවිදි පැවිදි වෙනසක් නැහැ. යම් දවසක යම් කෙනෙකුට පරියන්කේ ඉන්නකොට මම දැන් මෙතන ඉන්නවා මැරිලා නැහැ, ඉඳවිල්ල නැහැ, කාත් වෙලා නැහැ. ඒ බව ඒ ඒ මූලික ලක්ෂණට හිත ගියා නම් තේරෙනවා කොතන තමයි බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන තමයි මම යන්නේ. එතනදී බුදුහාමුදුරුවෝ මගේ වෙනසක් නැහැ. නිවනමයි. නමුත් අපි හිත කොයි වෙලාවෙද gedere හැම වෙලාවෙම නන්නත්තා හැම වෙලාවෙම අතීතනාවේ. හැම වෙලාවෙම අරයන් යාගෙන හැම වෙලාවෙම අතන මෙතන. එසේ එක චිත්තක්ෂණයක හරි මම දැන් මෙතන මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ සිහියෙන් ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නම් මගේ වචන පාරිභාෂිත වචන මාලාව මම කියන්නේ මේකට මනුස්සකම කියන්නේ. අපේ කිසිම වෙලාවක මනුස්සකමක් නැහැ. අපි ළඟ තියෙන ඥානකම පිළිමේකම මහානකාරකම් අරට තාරාතිරන් තියෙන මිසක් මනුස්සකම දෙන්නේ නැති නිසා ඕමික්මට නාකිය. යම් වෙලාවක මේ මනුස්සකමත් එක්ක ගත කරන්න ගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නගනි පුදුමාකාර විදිහට ඒ පුංචි ළමෙක් වගේ තිරයන් වෙන ගතියකට එන්න පටන් ගන්නවා. මෙතන තමයි රෝග සුවකිරීමේ සුව සේවාවතිය. යම් තාක් මගේ හිත මම දැන් මෙතන ඉන්නවා කියන එක මැරිලා නැහැ, නිදි කියලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. මම මෙතන ඉන්නවා කියන ඒ නිසා දරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන සියලු ධර්මයන්ට සතිය අධිපතිකම් කරනවා. මොන දේ කරත් වැසිකිලි ගැසිලි කරත් ඒක දැනගන්න පුළුවන්. ඉස්සරහට පස්සට ගියත් දැනගන්න පුළුවන්. අතක් නැමුවත් දිගහැරුවත් දැනගන්න පුළුවන්. කතා කරත් නිස්සද්දුණක් දැනගන්න පුළුවන්. අඩු ගන්න නිින්ද ගියාද නැද්ද කියලා දැනගන්න. කවදාද හිතා ගන්න මට දැන් නිින්ද ගිහිල්ලා තියෙනවා නිින්දදී දැනගන්න පුළුවන් ශක්තියක් සතියට ආවොත් මේ ලෝකේ මොන වගේ එකක් වෙයිද කියලා. භාවනා කියන්නේ කයි කොයි වෙලාවක හරි තමන්ට පුළුවන් මම දැන් භාවනා කරගෙන යනකොට මගේ හිත කිසිම අරමුණක් ගන්නෑ. නිින්දක් වගේ තැනට යනවා. ඒකක් දාන්න. ඒකට සාමාන්‍ය භාවනා ලෝකේ කියන්නේ නිින්දට අවදි වෙනවා කියලා. නැත්තම් කියනවා හීනයකට අවදි වෙනවා කියලා. එදාට ලෝකේ තියෙන සියලුම අභිඥා ලැබෙනවා. ඒක සමහර ගෝත්‍රික ජනතාවලුත් කරනවා. නැත්නම් අපි මේ කරන්න හදන්නේ සීල ශික්ෂාව හරහා, සමාධි ශික්ෂාව හරහා, ප්‍රඥා ශික්ෂාව හරහා. ඒක නිසා යම් වෙලාවක වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසී බලනවා. පිම්බීම හැකිලින් බලනවා කියලා. ඒ ඉන්නවට හිත ගියාම කයත් නැති වෙනවා. මමත් නැති වෙනවා. අද්දකේ විතරක් ඉතුරු වෙනවා. ආස්වාද ප්‍රසවාසී දැනනකොට පස්සේ සම්පූර්ණ ආශස්වාසයේ සමාධිගත වෙනකොට හුස්ම නතර වෙනවා. ඇවිදිනකොට සක්මනේදී හොඳට සක්මන් වෙනකොට අනායාසයෙන් සක්මන වෙනවා රෝබෝ කෙනෙක් ඇවිදිනා වගේ තමන්ට පුළුවන් තමන් දිහා පිට ඉඳලා බලන්න ඕනේ බලන්න. එතකොට ඔන්න තේරෙන පටන් ගන්නවා මම කියන්නේ කවුද? බුදුහාමර කියන්නේ මොකද්ද? චිත්ත නියාමයේ කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයේ කියන්නේ මොකද්ද කියලා තේරෙන පටන් ගන්නවා. ඒ වගේ ඇත්තටම පුංචි චිත්තක්ෂණ වශයෙන් හම් වෙන යථාබෝධය ඒක නෙවෙයි නිවන කියන්නේ. නමුත් මම මේ දේශනේ කෙටි කරේ මේ ජීවිතයේ අපේ තියෙන මේ මනුස්ස මනසට අල්ලා ගන්න පුළුවන් මේ ඉඟිටික ඉදිරිපත් කරගත්තොත් අපි ඒක දියුණු පවුණු කිරීමට නම් ජීවිත රටාව හදාගන්නේ එයා තමයි ආත්ම සුඛ සාධනේ දන්න කෙනෙක්. අත්ත කුසලේ දන්න කෙනෙක්. මේ අනුන් සමාදන් එහෙම නැත්නම් මේ දුවදරුවන් වෙනුවෙන් අම්මා අප්පා වෙනුවෙන් ආගම වෙනුවෙන්ම නැහිනවනම් මම දකින්නට මොනකම. මොකද මේ මරණයෙන් එහාට ඒව එකකින්වත් වැඩක් නැහැ. නමුත් ජීවත් වෙනකොට මේ මොකද වෙන්නේ කියලා දන්නවනම් ඒක බුදුජානනාථේ සඳහන් කරලා තියෙනවා. අභාග්‍ය සම්පන්න මරණයකටපත් වුණා මේ සතියේ තියෙන කෙනාට බිමට වැටෙන්න වෙන්නේ නැහැ. ඒ සතිය විල උදව් කරනවා. ඒ තරම් බලවත් වෙන කුණා කුසලයක් නැහැ. ඒ සානිකුත් කරන සියලු කුසලයන් අතර භාවනා කුසලයේ වැඩි කියලා බෞද්ධයන් ගහබහ දෙන්න දෙයක් නැහැ. මම මේ පෙන්වන්න හදන්නේ මේ වර්තමානයේ එළඹ සිටීම. මම දැන් මෙතන එළඹ සිටීම කියන එක උසස්ම කුසලය. ඒක මොකක්වත් අඩුවක් නැහැ. මොකක්වත් බෑ කියන දෙයක් නැහැ. ඔක්කොම ලැබිලා තියෙනවා තියෙන්නේ මෝඩකමයි තෘෂ්ණාවයි. මේ මෝඩකම තෘෂ්ණාව නිසා අපි විවිධ දේවල් ලොකු කරලා සලකනවා. රසකාමී දේවල් පස්සේ යනවා. මේක නීරසයි කියලා එහෙම නීරසයි කියලා පැත්තක නොදා අප්‍රමාදීව මේ එළඹ සිටි චිත්තක්ෂණයේ ගත කිරීම සඳහා සමහර විටක ආධුනික පිළිසකට මේකට අතර වැඩි ඇති. මම හැබැයි ඒ තරම්ම මේ පිළිස මොඩයි කියලා හිතන්නේ නැහැ. මේකේ ඉන්න සමහර අය මේ කියන දේවල් වැටෙන ආන ඒ කට්ටිය මේ තමන් හම්බෙච්ච මේ බුද්ධෝත්පාද කාලේ මනුසාත්ම භාවය ක්ෂණ සම්පත්‍ය පැවිද්ද කල්යන ආස්වානේ කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ වෙලාවේදී අපි වේදේ දෙක ගත කරා. ඒ උපරිම චිත්තක්ෂණ උපාගැනීම සඳහා තමගේ වටිනා ක්ෂණය ගත කිරීමට මගේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාවිත ඉදිරිපත් කරපු මත පිළිබඳව ප්‍රශ්න මොනවද තියෙනවනම් කියන්න කරන්න දෙයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක ස්වරූපේ විනාඩි ඇත්තට මේ අමාරු නිසා තමයි මෙතන ශික්ෂාවක් තියෙන්නේ. මේකට උත්තරේ මෙහෙමයි. බුදු කෙනෙක්ගෙන් බණක් අහන්නතෝ ප්‍රයත්න කරපො කිසි කරපො නැති කිසිම කෙනෙකුට නිවන ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රයත්න කළ යුතුයි. ඒකට ශික්ෂා තුනක් තියෙනවා. ඒ ශික්ෂාව කරන්න අමුද්‍රව්‍ය අපි ළඟ තියෙනවා. හේතු සම්පatti තියෙනවා. අපි ළඟ සලන්න එක තම තමන්ගේ යුතුයවා. ඉබේ කාදාකවත් වෙන්නේ නැහැ. මේ වඳුරු හිතනම් ඉබේ ලැබෙනවා. එක තැනක නතර කරන්න වඳුරා කීකරු කරගන්න ඒක ඉතින් බුදුරජාණන්ගේ අහලා උත්සාහ කරන කෙනාට තමයි. ඒ නිසා අපි ඒක පැත්තක තියලා වෙන වැඩ කරන තරම් හාස්‍යයක් විහිළුවක් මුළු ලෝකෙම නැහැ. ඒකයි බුදුහාමුදුර භාගට hina වෙලා බලන්න අපි දකලා තියෙනවා. කට්ටිය දිහා භාගට hina වෙලානේ බලන් ඉන්නේ. මේවත් අමන જાතියක්. බෞද්ධයෝ කියාගෙන ඇවිල්ලා මගේ ඉස්සරහට ඉලා මේ කරන පිස්සුකින් නැට බලනකොට බුදුහාමුදුරගේ ගල් පිළිමෙටත් hina යනවා. අපි මොනවද කරන්නේ උදේ ඉඳලා හන්දේ? නතර කරන්න තියෙන හිත නටවන. අනුමුත් නටවන. ලෝකයක් නටවන. කවදා හෝ අපිට හිතනොත් මේකේ ලොකු දෙයක් තමයි ලොකු වටිනකමක් තමයි මේක නතර කරන්න කියලා. අපේ ජීවන රටාව කොහොම වේද? අපේ වචන කොහොම වේද? අපේ කර්මාන්තය කොහොම හිටියේ? ඒකට කියන්නේ ආර්ය ලෝකය කියලා. ඒ කියන්නේ ආර්ය විවහාරය කියලා. අන්න ඒකට පදනම හදාගන්න පුළුවන් කාලයක් මේ තියෙන්නේ. ඉබේ නම් ලැබෙන්නේ. ඒක බුදුදහම සඳහන් කරලා තියෙනවා කොහොමඩක්වත් මේ සම්මාදිට්ඨිය කියන එක පැකේජ් එකේ නෑ. වෙනම සල්ලි දීලා ගන්න. පළවෙනිම දේ අහන්න ඕනේ පරතෝ ഘോഷය. දෙක යෝනිසෝමනස කාර්යන ඕනේ කල්පනා කරන මේ කට්ටියත් එක්ක යනවද මේ ගමන? නැත්තම් මගේ වැඩේ මම බලා ගන්නවද කියන එක බරපතල තීන්දුවක්. ඒ නිසා මේ වචන සමාජයට සමාජ විරෝධී ගතියක් පේනවා. අනුපාත ඔක්කොටම වැඩි සමාජශීලීව ගත කර අවුරුදු 35. මෙතන ඕනම කෙනෙකුට හිතපු දැන් තරම් සමාජශීලී ජීවිතයක් මම ගත කරපු නිසා ඊට පස්සේ අවුරුදු 30ක් ගත කරලා තියෙනවා වෙන් වෙලා. සමාජයෙන් අයින් වෙලා ඒ දෙකම ජොලි. මට කියන්න තියෙන ඉච්චරයි. දෙකම තාම සුන්දරයි. හැබැයි දැනගෙන කරන්න. දැනුවත් ඒ වැඩගත්ත මීහරකෙක් වගේ බාර අදින්න එපා. මේ කරනදී ජොලියට කරන්න. මෛත්‍රී කාව කිසි කෙනෙක් නෑ ළඟදී. අර වැතර ගියත් ඒ පැත්තේ දිගේ ගියා මේ වැතර ගියත් මේ පැත්තේ ගියා. මේ ජොලියක් තියාගෙන ජන සමාජ ජන සමාජ ජීවිතයක් ගත කරලා ඊටාම උදේකලා ජීවිතය දෙකම ගත කරන්න පුළුවන් කයක් මේ මනුස්ස කය. ඒ නිසා ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. කෝපයන් දෝන එකක් කියන එක තමයි කියන්නේ. මිනාසන් මොනක හිස්මන් වල ඒගොල්ලෝ innovative. භාවනා කරන්නේ ඉඳ ගන්නකොට ඒ සම්බන්ධව තියෙන ගැටලුවක් එක එක පුද්ගලයාට හරියන ඉරියව්වක් එහෙම දෙයක් තියෙනවද හාමුදුරනේ අනිවාර්යෙන් අපි ඉඳ ගන්න එරමිනේ කොටගෙන ඉඳ ගන්නවා කියන එක හාමුදුර ඉස්සලා දෙන්නා කළා පුටේ ඉඳගෙන හිටිය ප්‍රශ්නයක් නැහැ කියලා. එරමිනේ කොටගෙන ඉඳ ගන්නවා කියන එකේ විශේෂ වාසියක් අපිට තියෙනවද භාවනා කරනකොට දකුණාතෝදී අත් තියාගන්න විදිහ වාසියක් තියනවාද? එතකොට හස්ත මුද්‍රා ඒව ගැන කතා කරලා තියෙන ඒවල විශේෂ වාසියක් තියනවාද? ඒ ගැන දැනගන්න කැමති හැමදෙන භාවනාවත් එක්ක සම්බන්ධ වෙන කොහොමද? ඇත්තටම පුළුල් ලෝකේ ඉන්නවනම් අපි ඕනම ලෝක කෙනෙක් ගත කරන හතර ඉරියව්වේ ඉඳගෙන හිටගෙන නිදාගන්න නිසා ඇවිදිවි. මේ අතරමැද 84000 ඉරියව් සංදිස්ථාන තියෙනවා. සිවදේවියෝ ඉඳලා තියෙනවා 84000 මේ වර්තමයි ආසන කියලා. බුදුසසුනේ ඉච්ඡර දුර ගෙනිච්ච නෑ හතර ඉරියව්වේ ආධුනිකයට ඉඳගෙන ඉන්න ඉරියව්වයි මාත්‍යගේ ප්‍රශ්නෙත් ඉඳගෙන ඉරියව්වට සීමා වෙලා තියෙන්නේ. පත්ත පරිඥාගේ තියෙන ලාභය ඕනේ ගලක් උඩ පිලක් උඩ කිසිම මේ කුෂන් එකක් නැතුව ඉන්න පුළුවන්. කොට්ටමෙට ගෙනියන්න ඕනේ නැහැ. බද්දපරයන්ගේ ගැහුවට පස්සේ ඕන කෙනෙක් බලන්න මේ දවස්වල මේ බද්ද පරියන්කේ ඉන්න ඉන්නම කිටි කිටි ගන්න. කහනවා බද්ද පරියන් කියන්නේ මේ ලන ධන බඩේ වගේ. ඉතින් හරි අමාරු. ඒත් මට ඕන මේ ශරීරේ මොකද මේ භාවනා කරන්නේ නැත්තේ කියන්නේ. ඉතින් අවුරුදු ගාන පුරුදු කරන තමයි ටිකටි. දැන් මේකත් නේ හරිය බද්ද පරියන්කේ වම් කකුල දකුණු කකුල යට කරලා මං කකුලට ගන්න ඕනේ. ඒ තමයි නියම බද්ද පරියන්කේ මට ඒක ඉච්චර වෙලා තාම ඉන්න බෑ. හැබැයි ඕන තැනක මේ වගේ මම මේක දකින්නට අපේ ස්වාංශර කිව්වේ මේ මේ බිම සක්මණට පරියන්කටයි ජපන හදපු පුදුම වටින තැනක් මේ. සිමෙන්තිත් නෙවෙයි, ගලත් නෙවෙයි, කොරණට්ටත් නෙවෙයි. මේකේ තියෙන කුෂන් එක මොන දෙයක්වත් ඕනේ බද්දවලයක් කියලා. වෙන මොන දෙයක්වත් නැහැ. අනිත්‍යව තේරම මේ Hindu කාරයෝ ඔළුවට දාපු කුණුවක්. ආසන මොකක් ඒකවත් බෑනේ. දැන් කට්ටිය ඉඳගත්තට පස්සේ පුදුමාකාර වදයක් නදින්නේ ඇඟට. ආනපානය කළා කියලා <laughs> ගාන්න ගියාම ඉස්රායිල් කට්ටිය කොණ්ඩ ගලවලා යනවා. මේ මොකද කියලා අහන මේ භාවනා කරනවා. මේ කියදෙනු නිකන් උස්මයන් දෙන බලන්න හිටපන් කියලා කරන්න. අපිට මොනම දෙයක් තියාවත් නිකන් බලහින්න බෑ. ඇඟිලි ගහලා පොරද වෙලා තියෙන හැම එකටම ඇඟිලි මනුස්සයා කියන සතා අත තිබ්බොත් ගෝරි ගොඩයි. සබහාරමෙන් අත තිබ්බ විනාශ කරා. මාළුව කවදාකවත් ලෙඩ වෙච්ච මාළුවෙක් අහලා තියෙනවද අපි පුංචි කාලේ දැන් නෝවේ වල මාළු වවන වවන මාළුන්ට ලෙඩ. වැඩියෙන් ආහාර දීලා ආහාර විසෙලා උන්න වෙනම මාළු දොස්තරලා ඉන්නවා. මාළුවට අත තියන්න ඉස්සලා කවදාකවත් මාළුකට ලෙඩ වෙච්ච ගතියක්වත් මාළු දොස්තරලාත් අහලා හදලා බලන්න ලෝකෙ කොච්චර ලෙඩ තියෙන වල්බල්ලෙකුට හෙම්බිරි සාකල්ල තියෙන කියලා අහලා තියෙනවා. මිනිස්යාට තිබ්බොත් ගහකට අත දෙලා ගන්න ඥාන හිතන් විනාශ කරනවා. කට්ටප්පුලි නොකරන දාවතෝ જાතියක් මේ මිනිස්සු කියන්නේ. නිකන් ඉඳගෙන ඉන්නවත් බෑ. හුස්ම ගන්නවත් බෑ. ඇවිදින්න ගියා කොක්කු වගේ ධක්ම කරන්න ගියා. ඇහැදින්න බලනකොට එන්නේ මේ අන්තභාගය දිගට යන ඇති පටන් ගන්නකොට එහෙම තමයි. නමුත් කවදා හෝ ඒක ස්වභාවික දෙයක් වඩටපත් වෙන කොච්චර ට්‍රේන් කරන්න වේද බලන්න. නිකන් නිකන් ඉඳගෙන ඉන්න සුම්මයිරි සුම්මයිරි කරා. ඉතින් වයසට ගිහිල්ලා ඔක කරන්න ගියාම කොච්චර අමාරුද? මරණ මොහොතේදී කොච්චර අමාරුවටපත් වෙනවා. ලෙඩ වුණාට පස්සේ කරන්නේ කොච්චර අමාරුවටපත් වෙනද? ඒකයි බුදුසසුන කියලා තියෙන්නේ. මධ්‍යම වයසේදී ජීවිතේ තරුණ වයසේදී මේ කරලා බලන්න දෙන්නට. ඒතර ටික ටික ටික යන ෆැමිලියරයිසේෂන්, ඇක්ලමටයිසේෂන් ටික ටික එන්න ගන්නවා. ඒ ටික කරන් දෙන්න එපා වයසට යනවා. ඒ නිසා ඒව පිළිබඳව කවුරු හරි කියනවනම් මෙන්න මේ ඉරියව් මෙහෙම වෙන්න ඕන කියලා අමු බොරුවක්. එයා කය සුවසේ පහසු වාඩි කරනවා. ඒ ලොකු සංකීර්ණ කාලේ කියනවා වාඩි වෙලා ගන්න වම දකුණ දෙක සමබර කර. ලිහිච්ච ස්වරූපෙන් ඉන්නවා කියලා. හරියට පොඩි එකේ අම්මගේ ලොක්කට වටනට පස්සේ ඌ ඉන්න හැටියත් ඌ දන්නවා යමල ඔඩොක්කේ කොහොමද නටනවා දඟලනවා අම්මට ගන්නකොත් නෑ පොඩි කාට ගන්නකොත් නෑ අපි ඒ වගේ තමයි පොළොමයි කාන්තාව උඩ ඉන්න වෙලාවක පොළොවට බලක් වෙන්න එපා. ඇවිදිනකොට පොළොවේ හෙල්ලෙන් ඇවිදින්න එපා. මෘදු ඇවිදින්න සක්මන් කරනකොට උනා ඒක කලබලී වැඩ කරන බණ්ඩ සටපට තමයි විවේකීව යනකොට බලන්න පොළොව සැනසෙන හැටි. ගහකොළක ජීවත් වෙනකොට කලබගෑනියක් නැති ජීවත් වෙන්න අපි මේ ඉන්න ජීවිතේ හිටියොත් එහෙම අහල වහින්න බෝමාට දෙයියොත් හෙල්ලෙනවානේ. හතරන් දෙයියොත් හෙල්ලෙනවා. ඒ තරම් අරගෙන නටන්නේ ලෝකේ. ඉතින් මේක අමතක කරනවා කියන එක වෙනම කතාවක්. හැබැයි මේක පුදුම විදියට පුහුණු කරගෙන යනකොට ලෝකයයි තමයි සින්ක්‍රොනයිස් වෙන්න පටන් ගන්නවා. ඒක මේ සින්ක්‍රොනයිස් වෙන මනුස්සයා දකින්නකොට බලන්නේ කනට සාන්තියක් ඕන කෙනෙක් භාවනා කරපු කෙනේ ස්වභාවයක් මැද ඉන්නවනම් අනික් කටේට නිකම් මේ good vibrations යනවා. ඒක contagious disease එක. අර වගේ උණගතියක් contagious තමයි. දඟලට නැතුම්, වට්ටක නැතුම්, උඩරට නැතුම් නැත්නම් අනික් කටේට නැට වෙනවා. ඒක තමයි අද තියෙන සංස්කෘතිය. මේ අපේ කිමනික තමයි උඹත් සැනසීලා අනික් කෙනෙකුට සැනසෙන්න දීපන් කියලා. ඒකට හොඳම වැඩි කයත් එක්ක අපේ පවතින නෑ දැක මම මම කියන දෙයක් තමයි හිතට දෙනවා ඇති කියනකොට අපි මුළු සංසාරෙම කරලා තියෙන වර්තමාන මොහොතට වෛර කරලා. ඔය හැම විනෝදාංශයක්ම හැම දෙයක්ම වර්තමාන මොහොතට වෛර කිරීමට හදාගත්ත escapeism. මේ ජීවිතය කියන්නේ වර්තමාන මොහොත කියන්නේ සියල්ලම ආදී වෙච්ච inalienable unalloyed එහෙම නැත්නම් fully contented situation. ඒක දන්නේ නැති නිසා තමයි අපි අතන මෙතන අරය මෙහා එක එක හොයන්නේ. ඉතින් මම ඇත්තටම හුඟක් කැමති ධර්ම සාකච්ඡාවට. නමුත් අපි අද මට ඉතින් වෙලා හම්බෙන්නේ නිසා මේ මම එනකොට ගෙනාව පොත් වගේක්. මේ මෙතෙක් කරපු ධර්ම සාකච්ඡාවල ප්‍රශ්න 100ක් සහ උත්තර 100ක් ඉංග්‍රීසියෙන් ලියලා මම එන්නේ ඉස්සෙල්ලා එක සිංහලට දාලා තිබුණා. ඒ නිසා මම මේ පොත් ටිකක් ගෙනාවා මම ලොකු සංස්කෘත පාර දෙනවා. ඒගොල්ලෝ මූලික උපදේශ පන්තියේ පොඩි හම්තුගාව තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් එකේ. ඒ වගේම මම පොතක් ගෙනාවා මට පැවිදි වෙන්න හේතු වෙච්ච තරම් පොතක් Power of Mindfulness කියලා. ඒකත් බුද්ධ පබ්ලිකේෂන් සොසයිටි එකේ ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. කටරේ අවශ්‍ය නම් ඒ පොත් කියවොත් ඒ කතා ඒ වගේ ඉදිරිය ඉන්න කට්ටියගේ මතු මතාන්තර අදහස් උදහස් වුමාරු කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ටිකක් දැනන කවුරුවක් වගේ ඒ වගේම නිසරණවනේ අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් නම් බණ පබ්ලිෂ් කරන පොතු තොරතුරු ගොඩාක් තියෙනවා. ඕනම කෙනෙක් ගිහින් කම්පියුටර් ගිහලා මයින්ඩ්ෆුල්නස් කියලා ගැහුවොත් අද පුදුමාකාර තොරතුරු තෝයක් එනවා වෙස්ට් එකකින් එන්නේ. ඒ තරමටම මේ බෞද්ධයන් උදගෙන හිටියට ලෝකයා පිටිපස්ස යන්නේ ඒකමයි. අපි මේ බුද්ධ ධර්මයක් කරපිට තියාගෙන අදිනවා මොනවා ගෙනියනවද කියලා දන්නේ. අන්ධකාරය අතින් අතර මල්වට්ටියක් පාස් කරනවා වගේ පාස් කරනවා. ඒ නිසා අප්‍රමාදයේ තමයි අපි ගත යුත්තේ. ඒ නිසා ඒ සඳහා තව බෑන් දෙකක් අත කරලා පුළුවන් තරම් බලන්න වාඩි වෙලා සක්ම